සුදු සම්පන්න දෙන්නා. අපි තවත් දවසක් ධර්මයේ පදන මුතරගෙන භාවනා වැඩමුළුවක් වශයෙන් සම්බන්ධ කරගන්නට වෙන්නේ. සිද්ධාගෙන දැන ගැනීම සඳහා කාලය පිළිබඳ පොඩි සටහනක් ඉදිරිපත් කරගත්තොත් අපි බලාපොරොත්තු වෙන්නේ දැන් බලන්න. ඒක පමණ කාලයක් පරියන්ඛයක් නැත්නම් ඉඳගෙන කරන භාවනාවක් කරලා ඊට පස්සේ දේවල් දෙවෙනි ආකාරයේ වශයෙන් ධර්ම දේශනාවක් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ වෙලා විතුරුනොත් යම් කලින් ඒ ධර්ම දේශනාව සම්බන්ධව ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලකට විනාඩි සුවකට විතු වෙනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ධානය සඳහා වේලාව ගන්න අතර පින්වත් පිළිස සක්මනකට ඊළඟට වේලාව ගන්නවා. ඒ කියන්නේ 11 ඉඳලා අදමාර වෙනකන් ඊවා විහාරය ඥානෙ යෝගාවචර කීස සක්මනකතා ඊළඟට වෙනවා ඊට පස්සේ අපි හොස සතිවාරයේ වශයෙන් ඊළඟමාන දෙක අමාර දක්වා ප්‍රශ්න විචාරාත්මක වල දෙයකින් වැඩසටහන නිමකරණය බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා වැඩසටහන ආරම්භ කිරීමට කලින් සීල දනම ආදී වට්ටමක සීලයේ පිළිwidetildeමට සීල දනම ආදී වට්ටමක සීලයේ සමාදන් වෙන්න කැමැති සීල දනම নমස්කාරය. නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රහතෝ සම්මා යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණං ගමනං සම්පූර්ණං ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි වේරමණී සික්ඛාපදං සමාදියාමි අභිමානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේ සුච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි ශාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණීන සත්‍යෙන් ආජීව මට්ටමක සීලං ධර්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා පමහදීන සම්පාදී තබ්බං ආරම්භේ මේ පස්සේ අවියන්කයක් සඳහායි වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අන්නම සම්ප්‍රදාන කීව දැනගන්න කැමති අද මේ වැඩමිළුවට ඉස්සෙල්ලාම සම්බන්ධ වෙන්නේ එහෙම නැත්නම් ඒ වගේ විවේකී ස්ථානයක් සම්බන්ධව භාවනා කරන්න පුළුවන් කියලා දාන්නේ නැති එහෙමත් නැත්නම් මූලික උපදේශ බලාපොරොත්තු වෙන කී දෙනෙක් මේ සභාවේ ඉන්නවාද කියලා මට අතෝසලා ගියක් නැහැ කියලා මම අහන්නේ. මේ වෙනදාට වැඩි කිසියක් තියෙනවා. ඒ නිසා බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය කරන්නේ තේකයි. ඒ සීලනා වෙන්නේ භාවනා මෙහෙවීමක් කරන විනාඩි 10ක 15ක විතර මේ මෙහෙවීම සමාප්තිය සීලනාම ඒ පරිණාම කියන ඉහෙනම විතර භාවනා කරන බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි දැන් පරිණාමයේයි සූදානම් වෙන්නේ එයාමාස් වාඩිලා ඉඳලා සූදානම් වෙන්නේ කියන අදහස ඇති කරන හොඳට අත්තල ඒක ආසනයක වාසය. භාවනා ආසනයේ සුඛසුඛ. කල්පනා කරගන්න අපි මේ දැන පැමිණීමේ විචාර විවේක ස්ථානයක් කරනවා ඒ වගේම භාවනා කරන පිරිසක් ලැබුණා කාලේ යම් ඉලවස්තාවක් ලැබුණා ඒක නිසා අපි මේ ලැබිච්ච ඊට ප්‍රස්තාවයේ උපරිම ප්‍රයෝජනෙ පිණිස පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒක නැත්නම් සතිය විමුක්තිය අප්‍රමාද වැඩිම කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා මේ ප්‍රස්තාව මේ චිත්තය මෙතන චින සම්පත්තිය තාමත් වශයෙන් එකක් විදිහට අපි විශ්ලේෂණය පිළිගන්නවා. විචාරගෙන ඒක ඔක්කොම ප්‍රයෝජන පිණිස කරේ එකම දේ තමයි සම්පෙන්දට කායත් එක්ක මික්ස් වෙලා කායත් එක්ක ආද වෙලා කායත් එක්ක මොළු වෙලා පහසුවක් විශ්වාසයක් ලබනවා. ඉතින් මේ සාපේ සමහර විචක ඉදපාඩ කොට අඩු ඇති. ඉතින් නමුත් අපි බලමු මේ ලැබිච්ච ඉදී ඇති කාමුලට අත්තර වාගේ ඇද්දේ මුතු වසාගෙන ඉතින් විමසා බලන්න මේ කයේ ඉන්නේ සැපේ කියලා. කයේ ඉන්නේ සමමිතිකවද කියලා. කයේ ඉන්නේ ඉහිච්ඡ ස්වરૂපේ කියලා බලන්න. මේ බලනකොට තමයි තේරෙනවා නම් පරිබාලිකමත් හොඳයි කිය. සමබරකමත් හොඳයි කිය. ඉහිච්ඡ ස්වરૂපයෙන් මේ මේ මාස්පිටි දීලා නැහැ කියලා. ඒක කොහොමද හිතේ කරලා හඳක් එක්ක විතර වෙන්නේ. අයත් එක්ක ආදරෙන් යෝ. අද සතපවන්නේ. සතපවන්නේ කියන්නේ නේද? විස්වාම වෙන්න දෙන්නේ. ඒකට අපි සුළු වේලාවක් ගන්නවා. මේ හිතට අයත් එක්ක හාම වෙලා එකතු වෙලා කයේ සුව පහසුව බලන්න හිත පොඩ්ඩක් අපි මෙහෙවනවා. මම දැන් මෙතන සුවසේ වාඩි වෙලා ඉන්නවා කියලා බලන්න. එතන හොඳමදී මේ ඉස්සරහින් තියාගෙන සර්වචනාධි ගුරුතුමෝගේ පත්ත කාර්යයක් කියයි. ඒක ඔක්කොටම බැරි නැහැ කියලා භාවනාට සුසුසුමක් වෙන්නේ නැහැ. ඒක තමයි මුලම ලේසිම කරදරයක් නැති සමාවෙයි. ඉතින් ආසන. ඒක නැත්නම් අපි භාවනා ආසනයක් භාවනා කොට එක මේ පහසු ලබනවා. දැන් ඔක්කොම ඇදෙන්න ඇවිල්ලා තියෙන්නේ. ඒක ඔක්කොම කිරීම සඳහා අපි චිත්තක්ෂණය කරනවා. යම් ආකාරයකට මේ කියන විදිහට මම දැන් මෙතන කියන එකයි ක්ෂණ සම්පත්තිය කියන්නේ මම දැන් මෙතන කියන එකයි සතිය කියන්නේ මම දැන් මෙතන කියන එකයි වැඩ පිළිවෙලේ මංගල ආරම්භය කියලා කියන්නේ කියලා ඒක උපයාසකයක් ගත්තා නම් අපි සියල්ල සුදු සම්භාවකපත් වෙනවා ඉදිරි කාලය භාවනා කියවන්න සතුටුවන ඒක සඳහා ඒ විනාඩිය දෙක ගත වුණාට ඒකට ලෝඩ කරන්න එපා. මුදට හරියට දෙයක් පටල වාඩි වෙන. ඒ මම දැන් මෙතන තියෙන එක තව අංක දෙකකින් සාධාරණීකරණය කරන්න පුළුවන්. මුදට මාස් එක්ක යෙදිලා ඉතියක බලන්න මම දැන් මෙතන ඉන්නවා නම් අතීතයේ පිළිබඳව අනාගතයේ පිළිබඳව හිත ඉහිමේ දුවන ගතිය තිබුණොත් දැන් කියන දී කල හේය. ඊතර ගැන ප්‍රශ්නා කරන තැන වෙන තැනක් ගැන හිතනවනම් මෙතන කියන කතිය කල හේය. වටේ ඉන්න කට්ටිය මං ගැන මොකද හිතන්නේ මම වටේ ඉන්න කට්ටිය ගැන මොකද හිතන්නේ ආදි වශයෙන් කල්පනා කරන විදිහ මම කියන විග්‍රහය හේදෙනවා ඔය විග්‍රහ තුනේ එකක් හෙළුණත් මුක්තිය. විග්‍රහ තුනක් වල පටල කරගොන මුක්තියක් වගේ. එතකොට යම් වෙලාවක ඒ ආකාරයෙන් තදබල හිතේ බාධා නැතුව කය වේදනාවෙන් බාධා නැතුව බාහිර ශබ්ද වලින් බාධා නැතුව මම දැන් මෙතන කියන තැනට ආවා නම් ඒක ධර්මානුකූලව බලනකොට ඇතුළට නැමුණා කියලා කියනවා. මම දැන් මෙතන කියන එකෙන් පිටලා සත්‍යයක් දිගේ වේදනාවක් දිගේ හිතවිලක් දිගේ යනවායි කියන්නේ හිත නන්නත්තාරයි. බාහිරාවක් වෙලා. අනේ මේ දෙක වෙන් කළ හම්බවෙන මිස විතර නන්නතරමයි කියලා වෛර කරන්න එපා. තරහ වෙන්න එපා. ආයි හොඳට සකස් කරපු ඇඟට බබේ දීලා සමමිතිතව නිදි කරවන්න හදන මවගේ මව් ඥානවල වගේ මේ හිතට මේ ශරීරය හොඳට සකස් කරපු වැඩක් කරලා දෙන්න ඒකට එන්නේ කියලා. එහෙම නැත්නම් පිටපස්ස. ඒ නිසා ඒකට වරුණුණක් පාවිච්චි කරනවා. කර්මාවක් පරිච්ඡේදයක් පාවිච්චි කරනවා. ඒ ළමාට දුන්න ජීවිතේ පාවිච්චි කරන්නේ අපි පරිදි මම දැන් මෙතන ඉක්මවල ගත කරන්නේ. ඉතින් අපි දැන් සාමාවත් වචනාගේ විදිහට මම දැන් මෙතන ආවනම් ඒ කියන්නේ ඒක ඇතුළත නෙමෙයි. මේක මේ පොඩි ධර්මයේ යාලු කරගන්න වගේ කරන්න ඕන වැඩක්. ඉතින් මේ විදිහට ඇතුළත නම ගත්තා නම් එතන ඉඳලා අත්තත්ය අත්තිත්‍ය ආත්ම සංකාර ජීවිත වෙනවා කියලා මට කියනවා. එහෙම කියනම චිත්තක්ෂණයක්ම අපේ ඉතින් අපේ ජීවිතේ නාස්ති වෙන යන හිතිවිලි. නාස්ති යන චිත්තක්ෂණ. ඉතින් ඒක තමයි මෙතෙක් කල්ුණේ ඒකට සපහරන කරා වේදපා වස්තාව වේදපා. ඉතින් බලමු චිත්තක්ෂණ බේරගන්න උදාහරණ වශයෙන් මම දැන් ඉතන කියන දේ තියාගෙන ඒක අරමුණු කරගෙන ඊට අප්‍රමාද වෙලා ඒකට ඉඩ සිටිනවා නම් ඒක විශාලම ජයග්‍රහණයක් විදිහට අපි සලකන්නේ නැත්නම් අපිට ඉස්සරහට යන්න ජවෙන්නේ නැහැ. මේක බැරි නම් භාවනාවට අභෞයයි කියලා කියනවා. මේක පුළුවන් නම් එනම් මේ ජීවිතය අපිට මේ ශාසනේ වැඩ ගන්න පුළුවන්. මුචයන් දාන පස්සේ ආලෝචනිකේ වගේ ගන්නකොට මේ වගේ මම දැන් මෙතන සෑයියෙන් වාඩිලා ඉන්නවා කියලා හිත ඇස්ස සමාගන්න. ඒක මේ වෙලාවට ඇටියෙත නිවන කියලා හිතා ගන්න. විශේෂයෙන්ම බය වෙදවා මම දැන් මෙතන ගත කරන හැම චිත්තක්ෂණයක්ම ඒ ඒ චිත්තක්ෂණේ නිවීමක් ඇති කරනවා විශ්වාසයක් ඇති කරනවා විවේකයක් ඇති කරනවා උදේකලාවක් ඇති කරනවා ඒක තමයි අපි යන්නේ කරන්නේ අන්න එහෙම ඇතුළට හිත දාගෙන සචේතනිකව හිතලා ප්‍රාර්ථනා කරලා ඒක අදිෂ්ඨාන සහිතව කරන සියල්ලම මහතක අචේතනිකව අසංස්කාරිකව අවිඥානිකව සිද්ධ වෙන දෙයක හිතලා අචේතනිකව අසංකාරිකව අවිඥානිකව අදිෂ්ඨානකව ප්‍රාර්ථනාකව එලැටි සියල්ලම හඳුනාගෙන ඒක වගකීමෙන් මුදා අචේතනිකව අසංස්කාරිකව ඉබේ සිටින සියල්ලම නිවන වගේ සියල්ලම භවනාට අමුද්‍රව්‍යයක් වශයෙන් අරමුණක් වශයෙන් කියන්නේ මෙතන මොකද වෙන්නේ නැත්නම් මම කියන්නේ කවුද කියන එකට ඕන අවදියයි මේක ඇයනවා. අපි බලමු. පිට හිත ගෙවැදිනා. හිත රැවිලා. මොකක් නොකර සිටින දිහා බලනින් අපිට දුවනවා. හිතවිලි පාවේවි යම් යම් වේදනා දැනේවි ඒවත් එක්ක ගැටෙන එක නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ ඒවා තියේදී සද්ද දිවිචාවයව මට නෙමෙයි ආමන්ත්‍රණය කරන්නේ දැනීම් වේදනා කියනවා ඒවා මාරාන්තිකව මොදරිය කියලා නෙවෙයි හිතවිලි කියනවා ඒවා අයිතිකාරයක් ඇති හිතවිලි නෙවෙයි එහෙනම් නිකන් අපිට සද්ද බල බලපෑමක් නැහැ ඒ අල්ලපන ලක්ෂ්‍යය මම දැන් මෙතන ඉන්නවා හැබැයි යාළුවෙන් ඉන්නවා සෑහලුවෙන් ඉන්නවා මොළුවෙන් ඉන්නවා විස්වාම වෙනවා කියන දේ පිටකවස්තන එකයි අපි මේ පිටකවස්තන කරන්නේ මේ වෙලාවේදී කරන්නේ නැතුව කෙරෙන දේ කියන කාය සංස්කාරය. අය පැවැත්වීම සඳහා තිබිය යුතු අඩුම ලක්ෂ්‍යයට කාය බලය. ප්‍රාණී පැවැත්වීමට අපලේසු අඩුම දෙයට කය වහිනවා. ඉතින් මේකට ප්‍රාණයාමය කියනවා පාදයෙන් ආනපාන කියලා කියනවා. මේ වෙලාවේදී අනිච්ඡාංග පේශින් මාර්ගයෙන් හෝ ඉච්ඡාංග පේශින් මාර්ගයෙන් හුස්ම ගැනීම සිද්ධ වෙනවා අනිච්ඡාංග පේශින්ගෙන් නොසිතා කරන හුස්ම දෙක කියලා හිතලා කරන හුස්ම අමතක කරා නොකර නිකන් එතකොට යම් විදියකට යම් දෙයකට මේ වාඩි වෙලා ඉන්නකොට අනවරතයෙන් ඉබේ සිදුවෙන අනිච්ඡාංග පේශින් මාර්ගයේ සිදුවෙන අසංස්කාරක සිදුවෙන හුස්ම දැක්කම ඒක තව එක විදිහක් ඒකට අපි මේ සතිය ආනාපාන සතිය කියන එතන සතියට ආනාපානෙ විශේෂණ එකතු කරනවා. ඒ හැම චිත්තක්ෂණයක් පාසම ආනාපානෙ තියෙන සතිය යන්නේ ආනාපාන සතිය කියන්නේ. ඒක නැතුව ඒ චිත්තක්ෂණ යන්නේ මම දැන් මෙතන ඉන්නවා කියන එක මතන අපි කියන කායගත සතිය කියන කේ. කාය අනුභවයේ සීයේ. කාය අනුභවයේ සීයේ විවිධ විදි කීපයක් තියෙන එක තමයි ආනාපාන සතිය. කායගත සතිය කියන මල්ලේ තියෙන එක උපකරණය. ඉතින් ආනපන සතිය අහුවෙන්නේ නැත්නම් කායගත සතිය ඉන්නේ. ආනපන සතිය අහුවෙනවා නම් කායගත සතියට වැඩි ආනපන සුවිශේෂිතයි කියලා එකල ඉබේ වැඩ හුස්ම දියා. අද